බුද්ධික මහත්මයා අන්සරයි හම්දුනේ YouTube එකේවත් Zoom එකේවත් ප්‍රශ්න මුකුත් නැහැ. මට මට අත්‍තරම පොඩි ප්‍රශ්නයක් අහන්න හිතුණා හම්දුනේ මේ දැන් අපි අර කතා කරන්නේ මිනිස්සලත් එක් එක් අවස්ථාවක අපි දරුවෙක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් මම්පියෙක් වෙන්න පුළුවන් එහෙම දාමයක් තියෙනවනේ. එතකොට දැන් දැන් කතා කරපු එකේදී හම්දුනේ දැන් ඇත්තම දැන් ඔබ වහන්සේ කතා කරේ දැන් දුහම්පුරු බොහෝ විට දේශනා කරන්නේ නැත්තේ ඒ කාලෙදී දැන් ඔය ගෙදරක වැඩ කරන කට්ටිය සහ කම්කරුවෝ ගැන හිතලා ඊළඟට දැන් ආයතනයක් ගත්තාම උඩම පරිපාලන නිලධාරීන් ඉන්න පුළුවන් ඊට උඩින් අයිතිකාරයෝ ඉන්න පුළුවන් ඊට පස්සේ තවත් මැනේජ්මන්ට් වල පරිපාලන නිලධාරීන් ඉන්න පුළුවන් ඊට පස්සේ විවිධ විවිධ කාර්යයන් වල නිරත වෙන අය විවිධ ලෙවල් වල විවිධ මට්ටම් වල ඉන්න පුළුවන්. මේ හැම මට්ටමක්ම ගත්තම ওই විදිහට අපිට හිතන්න පුළුවන් නේද උඩ සහ යට කියලා. හරි ඒක ඒක ඒ සින්දේට ගැලප ගන්න පුළුවන් නේද අපිට සාධාරණයි ඔව් එතකොට මෙතන දැන් ඒ කියන්නේ දැන් පල්ලෙහා ඉන්න කෙනා මොනනිලයක් දරුවා වුණත් එයාට ඉහළින් ඉන්න කෙනාගේ සේවකයෙක් බවට පත් වෙනවා පල්ලෙහාගෙන එයාටත් යම්කිසි නිලයක් තියෙන්න පුළුවන් නමුත් ඒ එයාගේ කාර්යභාරය අනුව නිලයක් තිබුණාට ඊට ඉහළ ඉන්න කෙනාට එයා හැමතිස්සෙම වග කියන්න ඕනේ එයා එයාගේ මේ පරිපාලනය මත එයාගේ යොමු කිරීම මත එයාගේ ඕඩර් එකට අනුව මෙයා වැඩ කරන්න සිද්ධ වෙනවා. එතකොට පල්ලෙහා ඉන්න කෙනා ඉහළින් ඉන්න කෙනාට සේවකෙක් වෙනවා. ඉහළින් ඉන්න කෙනා එයාගේ ස්වාමියා වෙනවා. ඊට පස්සේ එයා ඊට වඩා ඉහළින් ඉන්න කෙනාගේ සේවකෙක් වෙනවා. ඉහළින් ඉන්න කෙනා එයාගේ ස්වාමියා වෙනවා. ඉතින් ඒ විදිහට තමයි මේ පද්ධතිය ක්‍රියාත්මක වෙන්නේ. එහෙමයි අවසරයි. හතයි.